පෙරවන් සරණයි සියලු දෙනාටම අපි අද දවසෙත් සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අපි පසුගිය සතියේ සිහිපත් කළා අද දවසෙත් අපි උපේක්ඛා පාරමිතාව පිළිබඳව සාකච්ඡා කරන බව. එතකොට අද දවසින් අපට උපේක්ඛා පාරමිතාව පිළිබඳ අවශ්‍ය කාරණා ටික සාකච්ඡා කරලා නිම කරන්නට පුළුවන්. එතකොට අපි ඒ අනුව ලබන සතියේ ඉඳලා අලුත් මාතෘකාවක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි පසුගිය සතියේ සියලු දෙනාටම ආරාධනා කළා තම තමන් කැමති කාටත් ප්‍රයෝජනවත් වෙන මාතෘකා තියෙනවා නම් ඒවා යොමු කරන්න කියලා. ඉතින් බොහෝ දෙනෙක් මේ මාතෘකා යොමු කරලා තිබුණා. ඒ අතර කිහිප දෙනෙක්ම ඉල්ලීම් කරලා තිබුණා අභිධර්මයේ පිළිබඳ සරලව පැහැදිලි කිරීමක් කරන්න කියලා. මීට ඉහතදිත් ඒ ඉල්ලීම අපෙන් සිද්ධ කරලා තිබුණා. පුද්ගලිකවත් අපෙන් බොහෝ දෙනෙක් ඉල්ලීම සිද්ධ කළා. ඉතින් ඒ නිසා කෙනෙක් ඍජුවම මාතෘකාවක් යොදලා තිබුණා අභිධර්මයේ මූලික කරුණු පිළිබඳව සාකච්ඡාවක් කරනවා නම් හොඳයි කියලා. ඉතින් විශේෂයෙන් දැන් අපි මේ කතා බහ කරගෙන යන සෑම කාරණයකටම අභිධර්ම කරුණු පිළිබඳ දැනුම විශේෂයෙන් වැදගත් වෙනවා මේ පැහැදිලි කරන කාරණා හොඳින් තේරුම් ගන්න. ඒ නිසා අපිත් කල්පනා කළා ලබන සතියේ ඉඳලා අපි අලුත් මාතෘකාවක් ආරම්භ කරනවා අභිධර්මයේ මූලික කරුණු කියන රේරුකාණේ මහානායක හඳුරෝ සම්පාදනය කළ ධර්ම ග්‍රන්ථය අසුරු කරගෙන පරමාර්ථ ධර්ම පිළිබඳ සරල විග්‍රහයක් සිද්ධ කරන්න. එතකොට ඒක අර අභිධර්ම පාඩමක් හැටියට නෙවෙයි කෙරෙන්නේ මූලික කරුණු පිළිබඳව. දැන් අපි දීර්ඝ කාලයක් සාකච්ඡා කළා බෝධිපාක්ෂික ධර්ම ගැන. එතනදිත් අපි කළේ බහුලවම යෙදෙන බෝධිපාක්ෂික ධර්ම. දැන් වීර්ය නවපොලක යෙදෙන නිසා අපි මුලින්ම වීර්ය අරගෙන කතා කළා. සතිය අටපොලකයේ දෙන නිසා අන්න එහෙම කරුණු වශයෙන් අපි අරගෙන ඒ තැන යෙදෙන විදිහ කතා කරා. අන්න ඒ වගේ අභිධර්මයේ මූලික කරුණු පොතේ මහානායක හඳුර පැහැදිලි කරන්නේ එක කාරණයක් අරගෙන ඒකේ මූලික ස්වરૂපය හඳුනා ගන්න. ඒක අපිට විශේෂයෙන් වැදගත් වෙනවා. අභිධර්මය ඒක කොහොමද හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ? ඒවායේ කෘත්‍යයන් මොනවද? ඒව චෛතසික සංයෝග මොනවද? ඒ ආදී කාරණා වෙනම ඉගෙන ගන්නට ඕන. ඒක යම් කිසි කෙනෙකුට අධ්‍යයනය කරනවා නම් අභිධර්ම මාර්ගයේ පොතෙන් අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ ප්‍රධාන වශයෙන්ම අභිධර්මයේ මූලික කරුණු පොතෙන් අපට වැදගත් වෙනවා අර මූලික ගති ලක්ෂණ හඳුනා ගැනීම. ඒ නිසා ලබන සතියේ ඉඳලා අභිධර්මයේ මූලික කරුණු පැහැදිලි කරන්න ආරම්භ කරනවා. තවත් ඒ පිළිබඳ උනන්දුව තියෙන දන්න අයට දැනුවත් කරලා ලබන සතියේ ඉඳලා අපි සියලු දෙනාම ඒ සඳහා සූදානම් වෙමු. අද දවසේ අපි අපේ සුපුරුදු මාතෘකාවේ අවසාන කොටස පාරමිතා පිළිබඳව. එතකොට දස පාරමිතාවන්හි අවසාන පාරමිතාව උපේක්ඛා පාරමිතාව ඒ පිළිබඳව අපි බොහෝ කරුණු පැහැදිලි කළා. විශේෂයෙන්ම උපේක්ෂාවේ මූලික ගති ලක්ෂණ අනුනය පටිග විද්ධාංශනේ ඊටානික්ටේසු සත්ත සංකාරේසු සමප්පවත්ති කියන මේ ගුණය. ඒ කියන්නේ ඇලීම් ගැටීම් වලින් තොරව ඉෂ්ඨ අනිෂ්ඨ ඒ කියන්නේ ප්‍රිය අප්‍රිය කැමති එහෙම නැත්නම් කුසල විපාක අකුසල විපාක වශයෙන් ලැබෙන සෑම සත්සංස්කාරයකදීන. ඒ කියන්නේ විඥානයේ සහිත පංචස්කන්ධයක් හෝ එහෙම නැත්නම් අවශේෂ ආරම්මණයක් හෝ අපට ඉන්ද්‍රයන්ට හමු වෙනකොට ඒවා පිළිබඳ ඇලීම් ගැටීම් වලින් තොරව මධ්‍යස්තව සිත පවත්වන ගුණය. ඉතින් ඒකෙදී අපි කතා කළා ඒ ගුණය යම් කෙනෙක් තුල වංචනික වශයෙන් ඇති වෙන්න පුළුවන් මෝහ මූලිකව ඒතේ මෝහ මූලිකව ඇති වෙන දුර්වල මනෝභාවයත් කෙනෙකුට උපේක්ෂාව වගේ දැනෙනවා. ඒ නිසා අපි ඒක හැඳින්නවා අඥාන උපේක්ෂාව හැටියට. එතකොට ඒක නෙමෙයි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ ඥාන සංප්‍රයුක්ත උපේක්ෂාවයි කියන බව අපි දීර්ඝ වශයෙන් කතා කළා. ඒ ඥාන සංප්‍රයුක්ත උපේක්ෂාව ක්‍රම දෙකකට දියුණු කරන්න පුළුවන්. උපේක්ඛා බ්‍රහ්ම විහාරය සහ උපේක්ඛා පාරමිතාව හැටියට අනුන් සම්බන්ධව සැප දුක්වලදී ෂ්ඨානිෂ්ඨ ධර්මයන්හි සමව පවතින ගතිය උපේක්ඛා බ්‍රහ්ම විහාරයයි තමන් සම්බන්ධ ෂ්ඨානිෂ්ඨ ධර්මයන් පිළිබඳ සමව පවතින ගතිය උපේක්ඛා පාරමිතාවයි කියලා අපි එතනදී කතා බහ කළා. ඒ වගේම මේ උපේක්ඛා පාරමිතාව දියුණු කරගන්න අපි කොහොමද මේ පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කළ යුත්තේ? එහි ප්‍රතිපත්ති ක්‍රමය මොනවද? මේවා පිළිබඳව අපි දීර්ඝ වශයෙන් කතා කළා. එහිදී අපට ඒ උපේක්ඛා පාරමිතාව දියුණු කළ යුතු ප්‍රතිපත්ති ක්‍රමය වටහා ගැනීමේදී තාම වැදගත් වෙන කතා ප්‍රවෘත්තියක් එහෙම නැත්නම් ජාතක ප්‍රවෘත්තියක් අපේ රේරුකාණේ මහානායක හඳුරු සිහිපත් කරනවා ලෝමහංස ජාතකය. එතකොට මේ ලෝමහංස ජාතකයේදී අපි පෙර දිනේ සිහිපත් කළා බෝසත්තරයේ ඒ ධර්ම පුහුණු කරපු විදිහට අපි හැමෝටම පුහුණු කරන්න ශක්තිය නැති වෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේලා ඒ ඒතන සිතපු කල්පනා කරපු ක්‍රියා කරපු ආකාරය අපට තේරුම් ගැනීම විශේෂයෙන් වැදගත් වෙනවා අපේ බඳු තැන්වලදී කොහොමද හැසිරෙන්න ඕන හැසිරීම කියන එකෙන් අදහස් කරන්නේ අපේ මනස කොහොමද පවත්වා ගන්න ඕනේ. ඒ කියන්නේ බාහිරින් අපි ඊටාම නොගැටෙන ස්වභාවයෙන් මධ්‍යස්තව පැවතුණයි කියලා ඒක සමාජයට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. හැබැයි පාරමිතාවක් හැටියට අපි වැඩි දියුණු කළ යුත්තේ අපේ අභ්‍යන්තර මනෝභාවය. ඒතකොට මේ මනෝභාවය අපි කොහොමද පවත්වන්නේ? ඇලීම් ගැටීම් වලින් තොරව ඥාන සංප්‍රයුක්තව. ඉතින් එහෙම පවත්වන්නට නම් අපි සිතන විදිහ, අපි ලෝකය පිළිබඳව දකින විදිහ තමයි විශේෂයෙන් වැදගත් වෙන්නේ. ඒ නිසා මේ ඒ කතා ප්‍රවෘත්තියත් අපි සංක්ෂිප්තව සිහිපත් කරගෙන ඊට පස්සේ අද දවසේ විශේෂයෙන් අපි අවධානය යොමු කරන්නේ පෙක්ඛා පාරමිතාව ආත්ම මූලික පදනමක් මත සහ මානුෂීය පදනමක් මත ඒ වගේම ආධ්‍යාත්මික පදනමක් මත කොහොමද ගොඩනැගෙන්නේ කියන බවත් ඊපස්සේ කාල වේලාව තිබුණොත් තවදුරටත් අපේ දසපාරමිතාවන්ම පිළිබඳ සංක්ෂිප්ත විග්‍රහයකට යන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ ලෝමහංශ ජාතකයේදී එහෙම නැත්නම් ලෝමහංශ චරිතය පිළිබඳව දැක්වෙන්නේ අපේ මහ බෝසතාණන් වහන්සේ එක්තරා ආත්ම භාවයක බොහෝම ධන සම්පත් ඇති කුලගයක දරුවෙක් හැටියට උත්පත්ති ලැබෙනවා එකම දරුවා හැටියට. ඉතින් තක්ෂලාවේ හොඳට ඉගෙන ඉගෙනගෙන උගත්කම් ඇති කරගෙන ආපසු ඇවිල්ලා මව්පියන්ට උපස්ථාන කරමින් කටයුතු කළා. මව්පියන්ගේ අභාවයෙන් පස්සේ අර සමස්ත ධනස්කන්ධයම මේ එකම දරුවට හිමි වුණා. ඉතින් හැමෝම යෝජනා කළේ විවාහයක් කර ආවාහයක් කරගෙන පවුලක් හැටියට මේ ධනය පරිහරණය කරමින් සැපසේ ජීවත් වෙනවා දකින්නට තමයි හැමෝම කැමති උනේ. මව්පියොත් ඒ විදිහෙන් අපේක්ෂා කරන්න ඇති. නමුත් මේ බෝසතාණන් වහන්සේ සාංශාරික හුරුවක් පුරුද්දත් සමග මේ සංස්කාර ධර්මයන්ගේ පවතින අනිත්‍ය බව දුක් බව අනාත්ම බව අසුභ බව උන්වහන්සේ නැවත නැවත මෙනෙහි කරද්දී එහෙම ගෘහ ජීවිතයට බන්ධනය වෙලා තව තවත් කෙලස් වැඩෙන පසුබිමක් ඇති කරගන්න උන්වහන්සේ එතරම් කැමැත්තක් දැක්ුවේ නැහැ. ඒ නිසා උන්වහන්සේ කල්පනා කළා මම මේ සියලුම ධනස්කන්ධය දුගී මගී යාචකාදීන්ට පරිත්‍යාග කරලා මම පැවිදි ජීවිතයක් ගත කළොත් හොඳයි කියලා. එතනදී උන්වහන්සේට කල්පනා කරනවා පැවිදි වුණොත් ඒ පැවිද්දාට බොහෝ දෙනාගේ ගරු බුහුමන් සත්කාර ලාභ ප්‍රසාද බොහොමයක් ලැබෙන අවකාශය වැඩි. ඒ නිසා ඊට වැඩිය හොඳයි මම එහෙම කාගේවත් අවධානය යොමු නොවන එහෙම නැත්නම් කාගේවත් ලාභ ප්‍රශංසා කීර්ති සත්කාර නොලැබෙන විදිහේ ජීවිතයකට අවතීර්ණ වෙලා පැමිණෙන සැප දුක් සියල්ලම සමසිතින් දරා ගන්නට උපේක්ෂාව පුහුණු කරනවා නම් ඒක හොඳයි කියලා උන්වහන්සේ කල්පනා කරා කල්පනා කරලා අර සමස්ත ධනස්කන්ධයම දුගී මගේ යාචකාදීන්ට බෙදා දීලා ඇඳගෙන හිටපු වස්ත්‍රය පිටින්ම මිවසෙන් නික්මිලා මහමකට බහැලා ඇවිදගෙන ගියා. ඉතින් මෙහෙම ඇවිදගෙන යද්දී අර සමාජයේ මිනිස්සු තමන් දිහා බලන්නේ කොහොමද? ඒ අය ක්‍රියා කරන්නේ කොහොමද? ඒ සෑම කරුණකදීම මනස මධ්‍යස්තව පවත්වා ගන්නට උත්සාහ කරනවා. ඒ වගේම ටිකක් කර්කශ මිනිස්සු ඉන්න පීඩාකාරී පරිසරයක් තියෙන තැන්වල උන්වහන්සේ වඩාත් වැඩි කාලයක් රැඳී සිටින්නට උත්සාහ කළා. ඒ தത്വයට මනස කොහොමද ප්‍රතික්‍රියා දක්වන්නේ කියලා හඳුනා ගනිමින් උපේක්ෂාව මතු කරගෙන ප්‍රගුණ කරන්න. ඒතර ඒ වෙනකොටත් උන්වහන්සේ උපේක්ෂා පාරමිතාව දියුණු කරමින් යන්නේ මේ ලෝමහංශ චරිතය කියලා කියන්නේ එහි ඊටාම සුවිශේෂ අවස්ථාවක්. එතකොට මෙහෙම ටික කාලයක් ගත කරනකොට අර ඇඳගෙන හිටපු වස්ත්‍රයත් අනුක්‍රමයෙන් දි รา පත් වෙලා වැරහැලි බවට පත් වුණා. ඊට පස්සේ යන්තම් විලිවසා ගන්නට පොඩි රෙදි කෑල්ලකින් ඉනවටා දවටගෙන යන්තම් අර විලිබිය පමණක් ආරක්ෂා කරගෙන තන තන ඇවිදගෙන ගියා. එහෙම යනකොට හුඟක් අර ඒ වගේ අසරණ මිනිස්සුන්ට පීඩා කරන, උසුළු විසුළු කරන, හිංසා පීඩා කරලා සතුටු වෙන ඒ වගේ දරුවෝ ඉන්න, තරුණයෝ ඉන්න ගම් ප්‍රදේශයකට අවතීර්ණ වුණා. අවතීර්ණ වුණාට පස්සේ බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා මේ ප්‍රදේශය මට වඩාත් සුදුසුයි මේ උපේක්ඛා ගුණය දියුණු කරගන්න. ඊට පස්සේ එතුමන් එහි වැඩි කාලයක් ගත කරන්න උත්සාහ කළා. දැන් අර දරුවෝ ඇවිදින් නොයේ කුසල විසලු කරනකොට අලු වලින් ගහනවා ඊට පස්සේ කෝටු වලින් අනිනවා නොඑක් විදිහට පීඩා කරනවා ඊළඟට සමහරලාට අර වැටකෙය කොළ වගේ කටු ඇනෙන ඒවා කකුල් වලට කිහිලි වලට දාලා අදිනවා ඒ වගේ පීඩා කරනවා ඉතින් ඒ කිසිදු දෙයකදී සැලෙන්නේ නැතුව මේ බෝසතාණන් වහන්සේ කටයුතු කරනකොට අර දරුවෝ කරන වැඩ දැකලා වැඩිහිටියෝ ඇවිදින් ඒක වළක්වනවා. ඉතින් බෝසතාණන් වහන්සේ කල්පනා කළා මේ වැඩිහිටියෝ මේ සිද්ධිය දකිනකොට ඒ අය මේක නොසුදුසුයි කියන අදහසින් වළක්වනවා. ඒ නිසා මේ දරුවන්ට රිසිසේ කටයුතු කරන්න පුළුවන් තැනකට මම යනවා නම් හොඳයි කියලා දැන් අර දරුවෝ ඇවිල්ලා එක එක උසුළු විසුළු කරනකොට පීඩා කරනකොට ඒකට අකමැත්තෙන් නුරුස්නා භවින් නැගිටලා යනවා වගේ උන්වහන්සේ එතනින් නැගිටලා තව ටිකක් එහා හුදකලා තැනකට යනවා. එතකොට ළමයි ටික තවත් උත්තේජනය වෙනවා. මොකද තමන් කරන කියන දෙයින් අනිත් කෙනා පීඩාවට වෙහෙසටපත් වෙනවා කියලා දැනුනොත් තමයි ඒ අය වැඩිපුර වැඩිපුර එකෙන් ආශ්‍රාදයක් ලබන්න පෙළඹෙන්නේ. ඊට පස්සේ ඒ දරුවෝ ටිකත් අර බෝසතාණන් වහන්සේ පසුපස ගියා. ඊට පස්සේ ටික වෙලාවක් එතන ඉඳලා එතනම නැගිටලා තව ටිකක් ඈතට. ඔහොම ඔහොම සාමාන්‍ය මහජනයාගේ නෙත නොගැටෙන සොහොන් පිට්ටනිය දක්වා උන්වහන්සේ යනවා අර දරුවෝ ටිකත් ඔහොම ඔහොම පස්සෙන් යනවා ඊට පස්සේ සොහොන් පිට්ටනිය අර ඇටකටු කිහිපයක් එකතු කරලා ඒක කොට්ටේ හැටියට තියාගෙන ඒක හිස තියාගෙන උන්වහන්සේ අර සොහොන් පිට්ටනිය එහෙමම ආරක්ෂාවක් නැති ඒ වගේම බිමට කිසිවක් අතුරන්නේ නැතිව අර අපවිත්‍ර බොහෝ දේවල් තියෙන ඒ අමුසොහොන උන්වහන්සේ සැතපුණා. දැන් අර දරුවෝ ඇවිදින් නොඒක ආකාරයෙන් පීඩා කරන උසුළු විසුළු කරනවා. ඉතින් මේ සියල්ලක්ම බොහොම උපේක්ෂාවෙන් උන්වහන්සේ හැම විටම අනිත් අය කරන දේ වගේම තමන්ගේ මනස මේකට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියන කාරණය තමයි හැම විටම අධ්‍යයනය කරන්නේ. එතකොට මේ බෝසත් චරිතය පිළිබඳව විශේෂයෙන් ඔය මහායාන ග්‍රන්ථවල මහායානයේ ඒ අය කල්පනා කරන හැම කෙනෙක්ම මහබෝසත්වරයෙක් හැටියට සම්මා සම්බුද්ධත්වයෙන් නිවන් අවබෝධ කළ යුතුයි කියන අදහසේ ඉන්නේ. නිසා තමයි ඒක මහායාන කියලා ඒ අය හඳුන්වා ගන්නේ. ඒ නිසාම තේරවාදය හීනයාන කියලා ඒ අය විසින් හඳුන්වන්න පටන් ගත්තා. තේරවාදයට හීනයාන කියලා කියන්නේ මහායානිකයන් විසින්. ඇයිද හීනයාන කියලා කියන්නේ තේරවාදයෙන් සම්මා සම්බුද්ධත්වයෙන් පමණක් නෙවෙයි පසේ බුද්ධත්වයෙන් හෝ අරහත්ත්වයෙන් හෝ මේ භව ගමන නිමා කරන්න පුළුවන් කියන ඒ දැක්ම ඇතුවයි කටයුතු කරන්නේ. අරහත් මාර්ග ඥානය පමණයි අවශ්‍ය වෙන්නේ. ඒක සම්මා සම්බුද්ධද පච්චේක බුද්ධද කියන කාරණය වැදගත් කාරණයක් නොවන හැටියට. ඒ කියන්නේ ඒක ලෝකයට වැදගත් නමුත් තමන්ගේ විමුක්තිය සම්බන්ධව වැදගත් වෙන්නේ අරහත් මාර්ගඥානය සාක්ෂාත් කිරීම. ඒ කියන්නේ සියලු කෙලෙසුන් ප්‍රහාණය කිරීම. නමුත් මහායානිකෙන් දකින්නේ එහෙම නෙමේ සියලු දෙනාම සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා තමයි මේ සසර ගමන නිම කළ යුත්තේ කියනවා. ඉතින් ඒ නිසා මහායානයේ මේ බෝසත් සංකල්පනා පිළිබඳව බෝධිචිත්තය ඒ කියන්නේ තමන් සම්මා සම්බුද්ධත්වයේ සඳහා උත්සාහ කරන්න ඕන කියන මූලික අදිෂ්ඨානය ඒ බෝධි චින්තාව බෝධි චර්යාව ඊටාම පුළුල් විදිහට විග්‍රහ කරපු ග්‍රන්ථ තියෙනවා. එතකොට එහෙම ලියවුණු ග්‍රන්ථයක් තමයි ආර්ය දේවපාදයන්ගේ බෝධිචර්ය අවතාරය කියලා කියන්නේ. එතකොට මේ බෝධිචර්ය අවතාරයේ තියෙන එක තැනක මේ බෝසත් චින්තාව පිළිබඳව ක්‍රීඩන්තු මම කායේන හසන්තු විලසන්තුච දත්තස්තේබ්බ්‍යෝ මයා කායස් චින්තයාකින් මමාණය දැන් බෝසතාණන් වහන්සේ කල්පනා කරන්නේ මගේ මේ මුළු ජීවිතේම මම අනුන් වෙනුවෙනුයි පරිත්‍යාග කරලා තියෙනවා සම්මා සම්බුද්ධත්වයේ සඳහා උන්වහන්සේට උන්වහන්සේ යන ගමනේදී Tamanට හුදකලාව නිවන් දකින්න තිබුණු අවස්ථාව අතහැර දාලයි මේ අනුන් වෙනුවෙන් කැප වෙන්නේ එහෙම නැත්නම් දීපංකර බුද්ධ පාදමූලයේදී එහෙම නැත්නම් ඒ ශාසනයේදී උන්වහන්සේට පුළුවන්කම තිබුණා තමන් උත්සාහ කළා නම් කෙලස් ප්‍රහාණය කරලා නිවන් අවබෝධ කරගන්න. ඉතින් ඒ තමන්ට ලැබුණු අවස්ථාව පැත්තකින් තියලා දැන් මේ තමන්ගේ පංචස්කන්ධය අනුන් අන් අයගේ යහපත වෙනුවෙන් තමයි දැන් මේ පවත්වාගෙන දරාගෙන මේ සියලු දුක් පීඩා විඳගෙන මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා බෝසතාණන් වහන්සේ කල්පනා කරන කල්පනා කරන්නේ කොහොමද මගේ මේ කය මගේ පංචස්කන්ධය අන් අය වෙනුවෙන් මම පරිත්‍යාග කරලා තියෙනවා අන් අයගේ යහපත වෙනුවෙන් එතකොට එනිසා යම් කෙනෙකුට මගේ කයෙන් ක්‍රීඩා කරන්නට අවශ්‍ය නම් ක්‍රීඩා කෙරේවා එතකොට යම් කෙනෙකුට මගේ කය සරසන්නට ඕන නම් සරසත්වා එතකොට කෙනෙකුට මගේ කය නිසා hina වෙන්න ඕන නම් ඒ අය hina වෙත්වා ඉසුළු විසුළු කරන්න ඕන නම් පීඩා කරන්න ඕන නම් ඒ අය එසේ කෙරෙත්වා ඒ කවුරු කොහොම කළා වුණත් දත්තස්තේබ්බයෝ මයා කායස් චින්තයාකින් මමාණය. ඒතර මම අනිත් අය වෙනුවෙන් මේ මගේ කය අත්හැරලා තියනකොට ඒ මගේ කයට අනිත් අය කරන දේ පිළිබඳව මම මම ආයෙනෙන් හිතන්නට දෙයක් නැහැ. එහෙම හිතිය යුතු කිසිවක් මෙතන නැහැ කියන බව මහන්සේ අර පරමාර්ථ ධර්ම වශයෙන් දකිමින් අර විදිහට මනස මධ්‍යස්තව පවත්වා ගන්න ආකාරය. ඉතින් මේ ලෝමහංශ චරිතයේ හිත් පැහැදිලි කරන අන්නේ ගුණය උන්වහන්සේ තුල අවදි කරමින් උන්වහන්සේ අර සියලු පීඩා දරාගෙන කටයුතු කරපු ආකාරය. ඊට පස්සේ යම් පිරිසක් කල්පනා කරනවා මේ තනත්තා මේ සියලු දුක් පීඩා දරාගෙන ඉන්නේ එක්ක මානසික රෝගියෙක් වෙන්නට ඕන එහෙම නැත්නම් මහා මුනිවරයෙක් වෙන්නට ඕන මේ තරම් පීඩා දරාගෙන ඉන්නේ ඉතින් එහෙම කල්පනා කරනකොට උමතුයෙන් හැසිරෙන බවක් පේන්නේ නැහැ. ඒ නිසා මිනිස්සු කල්පනා කළා දුක් පීඩා ලබනකොට උසුළු විසුළු කරනකොට එහිදී මේ තාපසයාට උපේක්ෂාවෙන් ඉන්නට පුළුවන්. හැබැයි ලාභ සත්කාර ලබා දෙනකොට ඔහු කෙසේ කටයුතු කරනවද කියලත් අපි බලන්න ඕන කියලා නොඑක ආකාරයෙන් පුද සත්කාර කරන්න පටන් ගන්නවා. එතනදී බෝසතාණන් වහන්සේ අර ඉෂ්ඨානිෂ්ඨ සියලු ධර්මයන් කෙරෙහි සමව පවතින ගුණය ඊටා මනවින් Tamanට කවුරු හරි ඇවිල්ලා ගරු කරනවා නම් වඳිනවා නම් මොනවා හරි කන්න අනුභව කරන්න දෙනවා නම් එතකොට වන්දනා කරනවා නම් ඒ මොනවා කළා වුණත් අර Tamanට පීඩා කරන දරුවන් කෙරෙහි යම්සේද මධ්‍යස්තව පවතින්නේ ඒ විදිහටම අර සියලු දෙනා කෙරෙහි පැවතුණා. ඉතින් මේ විදිහට උන්වහන්සේ ඒ ලෝමහංශ චරිතය හැටියට ඒ භවය තුල උපේක්ඛා ගුණය දියුණු කරපු ආකාරය එහි විශේෂයෙන් පැහැදිලි කරනවා. එතකොට අර සත්වයින් පිළිබඳව විතරක් නෙමෙයි සංස්කාර පිළිබඳව එතකොට පංචස්කන්ධය විඥානයක් සහිත සත්වයින් ගැන විතරක් නෙමෙයි අවශේෂ ද්‍රව්‍ය පිළිබඳවත් සමෝපවතින. ඒ නිසා තමයි අර අමුසොහන ගිහිල්ලා අපවිත්‍ර දෑ තිබියදී අර අස්ති කීපයක් අරගෙන එහෙම නැත්නම් ඇට සැකිල්ලකින් වෙන්වුණු ඇට කිහිපයක් අරගෙන ඒක කොට්ටේ හැටියට තියාගෙන ඒකට හිස තියාගෙන සැතපෙන්නට උන්වහන්සේට පුළුවන් උනේ මේක පිළිකුල්ය මේක ප්‍රියමනාපය එහෙම කියලා ભેදයක් නැතිව ඉෂ්ඨ අනිෂ්ඨ සියලු ධර්මයන් කෙරෙහි සමව පවතින ගුණයයි උන්වහන්සේ පුහුණු කරන්නේ. එතකොට අපි විශේෂයෙන් මෙහිදී තේරුම් ගන්නට ඕන දැන් පටික්කුල මනසිකාරය කියන එකත් බුදුදහමේ උගන්වන කාරණයක්. පටික්කුල මනසිකාරය අපිට දිනු කරන්න පුළුවන් වෙන්නේ සංස්කාර ධර්ම සමූහ වශයෙන් එහෙම නැත්නම් සම්මුති වශයෙන් ගන්නකොට තමයි අපිට පටික්කුල සංඥාව ජනිත කරගන්න පුළුවන්. ඒ කියන්නේ කේස් ලොම් නිය දත් සම්මස් ආදී වශයෙන් ඊළඟට මල මුත්‍ර ලේ සැරව ආදී වශයෙන් ඒවා සම්මුති වශයෙන්. ඒ සම්මුති වශයෙන් ගන්නකොට අපිට පටික්කුල සංඥාව ඇති කරගන්න පුළුවන්. එතකොට මේ පටික්කුල සංඥාව සැබවින්ම අපට ඕන වෙන්නේ අර මූලිකව මේ සංස්කාර ධර්මයන් පිළිබඳව අපේ මනසේ ඇතිවෙන තෘෂ්ණාව, ඇලීම, රාගය දුරු කරගැනීමේ උපාය මාර්ගයක් හැටියට. හැබැයි යථාර්ථය දැකීමේදී අපට වැදගත් වෙන්නේ ඒවා ධාතු වශයෙන් දැකීම. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා චිත්තචෛසික ධර්ම ආදී වශයෙන් එහෙම පරමාර්ථ වශයෙන් නාම රූප වශයෙන් පංචස්කන්ධ වශයෙන් ඊළඟට ආයතන වශයෙන් ධාතු වශයෙන් පරමාර්ථ ධර්ම වශයෙන් බෙදා බැලීම තමයි අපට විශේෂයෙන් විදර්ශනාවේදී වැදගත් වෙන්නේ ඒක තමයි යථා භූත ඥාන දර්ශනය ඇති වෙන්න උදව් වෙන්නේ අර පටික්කුල මානසිකාරයේ භාවනා ක්‍රමයක් හැටියට පැහැදිලි කරන කුමක් සඳහාද අර මේ සංස්කාර ධර්මයන් පිළිබඳව ඇතිවන චන්දරාගය දැඩි ඇල්ම දුරු කර ගැනීමේ උපාය මාර්ගයක් හැටියට. ඒ වගේම දැන් සමත භාවනා ක්‍රම සමත කර්මස්ථාන 40ක් දක්වලා තියෙනවා. ඒ 40න් එකක්වත් කෙලස් ප්‍රහාණය කරන්නට උදව් වෙන කාරණා නෙමෙයි. අර බරපතලව නැගී එන ක්ලේශයන් යටපත් කරලා මනස සංසිඳවන්නට උපකාර වෙන කාරණා. ඒ නිසා අසුභය කියන මේ පටික්කුල මානසිකාරයත් ඒ විදිහට අපිට සමත භාවනාවක් හැටියට තමයි ප්‍රධාන වශයෙන්ම විදර්ශනාවේදීත් අපිට ඒ පටික්කුල කොටස විශේෂයෙන් දැක්වෙනවා. දැන් සතිපට්ඨාන සූත්‍රයේදී කායානුපස්සනා සතිපට්ඨානය යටතේ පටික්කුල මනසිකාරය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට එතනදී අනුපිළිවෙලින් ඒ පටික්කුලය දැකීම සහ ඉන් අනතුරුව ඒ පටික්කුලයට ගන්නා කාරණා පිළිබඳවම ධාතු මනසිකාරය එතකොට මේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු ආදී වශයෙන් ධාතු මනසිකාරය. එතකොට පටිකූල වශයෙන් දකිමින් රාගය දුරු කරන්න, අල්ම දුරු කරන්නට මනස පුහුණු කරනවා. ධාතු වශයෙන් දකිනකොට අර පටිකූල සංඥාවක් දුරු වෙලා ගිහිල්ලා එක්තරා මධ්‍යස්ත උපේක්ඛා සහගත ස්වභාවයකට මේ ආරම්මන පිළිබඳව පැමිණෙන්නට පුළුවන්. ඒ වගේම පින්නතොන් දැන් භාවනාව පිළිබඳව ටිකක් ගැඹුරට අධ්‍යයනය කරන අය දන්නවා. නවමහා විදර්ශනා ඥාන ගැන කතා කරනකොට එහි එක් අවස්ථාවක් තමයි සංඛාරුපෙක්ඛා ඥානය. සංඛාරුපේක්ඛා ඥානය කියලා කියන්නේ යම්කිසි කෙනෙක් ඵලගාමීත්වයටපත් වෙන්නට පෙර ඒ පුද්ගලයාගේ ඒ නිර්වාණගාමිනී මාර්ගයට එහෙම නැත්නම් ලෝකෝත්තර සිත් උපදින්නට ආසන්න වශයෙන් ඇති වෙන ඥානයක් තමයි සංඛාරුපේක්ඛා ඥානය. එතකොට සංඛාරුපේක්ඛා කියලා කියන්නේ මේ සියලු සංස්කාර ධර්මයන් පිළිබඳ උපේක්ඛා සහගත බව. ඇලුනත් එතනත් ක්ලේශයක් ඇති වෙනවා. ඒවා පිළිබඳව පිළිකුල් කරමින් ඒවා දරන්නට බැරුව ඒවෙන් අයින් වෙන්න ඕන බය වෙනවා මට මේ සංසාරය ගැන තියෙන බයක් මට මේවා ගැන තියෙන ලොකු පිළිකුලක් මට දැන් මේ සමාජයේ හැමෝම ගැන තියෙන කලකිරීමක් එහෙම හිතන්නට ගියොත් ඒත් අපට නොදැනුවත්වම සූක්ෂම වශයෙන් එතන පටිඝ සංඥාව ක්ලේශය මතුවෙනවා ඒ නිසා ඇලීම් ගැටීම් දෙකෙන්ම තොරව උපේක්ෂා සහගතව මේ සත්ව සංස්කාරයන් පිළිබඳව දකින්න අපේ මනසේ හැකියාව අවදි කරගත් ගැනීම තමයි අපිට විදර්ශනාව සඳහා විශේෂයෙන් වැදගත් වෙන්නේ. ඒ නිසා තමයි අර සංඛාරුපේක්ඛා ඥානය මාර්ගඵල අවබෝධයට පෙර ආතුව ඒකට පදනම හැටියට ගොඩනැගෙන ප්‍රධාන ඥානයක් හැටියට දක්වන්නේ. එතකොට දැන් බෝසතාණන් වහන්සේ ওই විදිහට Tamanට සලකන, නිඳා පීඩා කරන සියලු දෙනා කෙරෙහිම සමසේ පවතින්නට සිතූ විදිහ. දැන් අපි ඒකයි මුලිනුත් සිහිපත් කළේ අපිට වඩා වැදගත් වෙන්නේ මේ උත්තම චරිත උන්වහන්සේලා සසරේ දීර්ඝ කාලයක් මනස පුහුණු කරගෙන ඇවිල්ලා ඒවා පිළිබඳව කල්පනා කරන විදිහ. ඒ මට්ටමින් අපිට හිතන්න පුළුවන් ද බැරිද කියන එක වෙනම කතාවක්. නමුත් ඒ ඒ හිතන රටාව හඳුනාගත්තොත් තමයි අපිට ටික ටික හරි ඒ ඒ සඳහා උත්සාහ කරන්න පුළුවන්. දැන් අර පැවිදි වීම ගැන කල්පනා කරනකොට උන්වහන්සේ කල්පනා කරන්නේ එතකොට පැවිදි ජීවිතය තුළ අන් අයගේ ගරු බුහුමන් වැඳුම් පිදුම් බොහොමයක් ලැබෙනවා. එතකොට ඒ නිසා එතන යම්කිසි සුව පහසු තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා මම පැවිදි ජීවිතයත් අතහැරලා දාලා නිකම්ම නිකං මොකක්වත් නැති කාටවත් මේ කවුද කියලා හිතා ගන්න බැරි කිසි කෙනෙකුගේ ඇගීමට ලක් නොවන චරිතයකට බැසගෙන මේ ලෝක ධර්මයන්ට ඔරොත්තු දෙන්න මනස පුහුණු කරන්න ඕන කියලා. ඒක එතකොට දැන් තමන්ගේ කියලා කිසි දෙයක් නැහැ. අඳින්නේ මොනවද? කන්නේ මොනවද? ඉන්නේ කොහෙද? ලෙඩක් හැදුනොත් බෙහෙත් මොනවද? මේවා විස බීජද? මේවා මාව ලෙඩ වෙයිද? මේ කිසිදු කතාවක් නැතුව සිද්ධ වෙන්නේ මොකද්ද? ඒක ඒකත් එක්ක පවතිනවා. එතකොට අෂ්ටලෝක ධර්මයේ පිළිබඳව ඒ ඒ පැමිණෙන්නේ මොකද්ද? එන ඕන දෙයකට ඒ ඕන දෙයක් එක්කලා පවතින මනස සමව පවත්වා ගන්න. ඉතින් පවතින්න පුළුවන් නම් කය පවතිනවා, බැරි නම් අහෝස වෙනවා. ඒ දෙකෙන් ඕන දෙයකට සූදානම්ව තමයි ඒ නික්ම යන්නේ. අන්න ඒ වගේ තා දැඩි උපේක්ෂාවක් පුරුදු කරපු අවස්ථාව. එතකොට අපේ ජීවිතවල අපි ඒකයි සිහිපත් කළේ ඒ ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුළුවන්. නමුත් මේ චින්තනය අපට ගොඩක් වැදගත් වෙනවා කියලා. දැන් මේක සිහිපත් කරනකොට අපිට මතක් වුණ මේ උපේක්ෂාවට ඍජුව එකවරම සම්බන්ධයක් නැතත් ඒ ಗುಣධර්ම එකින් එකට සම්බන්ධ වෙන නිසා හිම සම්බන්ධයක් නැහැ කියලා අපට වෙන් කරන්න බෑ. එක් අවස්ථාවක එක සිටුවරේ බුදුරජාණන් වහන්සේට කාශ මට මතක හැටියට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් විශාල ආරාමයක් සකස් කරනවා පූජා කරන්න. ඒ කියන්නේ විහාරයක් හදනවා. විහාරය හදලා සියල්ලම වැඩ කටයුතු නිම කරලා හෙට දවසේ තමයි බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයේ වැඩමවල මේක අතපැන්වක් කරලා පූජා කරන්න කියලා ඉස්සරෙන් දවසේ රාත්‍රියේ එක සේවකයෙක් ඇවිල්ලා කියනවා සිටුතුමනි අන්න විහාරයට කවුරු හරි තරහකාරයෙක් ගිනි තියලා ගිනි තියලා දැන් සියල්ලම ඇවිල්ලා අලු වෙනවා මොකද ඒ කාලේ සමහර විහාරස්ථාන දැන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය මූලික ගන්ධ කුටිය ආදියත් අද නැති වෙන්නට හේතුව තමයි ඒක සඳුන් දැවෙන් සකසලා තිබුණු එකක් නිසා ඉක්මනින් විනාශ වෙලා යනවා. ඒ වගේ ලී පරිහරණය කරමින් බහුලව විචිත්‍රවත්ව මහදලා තිබුණා. එතකොට අර ගිනි තිබ්බට පස්සේ සම්පූර්ණයෙන්ම විනාශ. ඉතින් අපි අපි දන්නවා දැන් බිත්ති ආදිය ගනුල් වලින් බැඳා වුණත් අනිත් දේවල් වලට ගිනි ගත්තාම මේ සියල්ලම විනාශ වෙලා යනවා. එතකොට දැන් මේ පණිවිඩය ඇවිදින් කියනවා දැන් හෙටයි මේක පූජා කරලා මහජනය එකතු කරගෙන මේ පින්කම කරන්න හෙටයි කියලා තියෙද්දි අද රාත්‍රියේ සම්පූර්ණ ගිනි තියලා අර සම්පූර්ණ විහාරයම විනාශ වෙලා. දැන් මේ පණිවිඩය ඇවිදින් කිව්ව ගමන්ම අර සිටුවරයා මොකද්ද කියන්නේ? එහෙමනම් අපිට දැන් තවත් විහාරයක් හදන්න අවස්ථාවක් ලැබෙනවා. එතකොට මේ මේ සිතන විදිහ අපිට වැදගත් වෙන්නේ දැන් සාමාන්‍ය කෙනෙකුට නම් ඒකෙන් ලොකු ගැටීමක් ඇති කරගෙන මේ පෞකාරයෝ අසත්පුරුෂයෝ මේ මිනිස්සු පින්කමකටත් බාධා කරනවා මොන කර්මයක්ද මේ කරගන්නේ කියලා එක්ක ධර්මය සිහි කරන න්‍යායෙන් හෝ අර පුද්ගලයන් පිළිබඳව මතුවෙන ගැටුම ප්‍රතික්ෂේප කිරීම මනසේ අවදි වෙනවා. ඒක බොහෝ විට සිත් සතන් තුළ මතුවෙන ස්වභාවයක්. ඉතින් දැන් අර සිටුවරයා කොච්චර දුරට මනස සකස් කරගෙන තියනවද අර තමන් විශාල ධනස්කන්ධයක් වැය කරලා මේක ගොඩ නැගුවට පස්සේ ඒ සියල්ල විනාශ වුණාම විනාශ කළාම ස්වභාවිකව විනාශ වුණා නම් යම් කෙනෙකුට ආයතින් කරන්න දෙයක් නැහැ ගම් වතුර නිසා මුහුද ගොඩ ගැලීම නිසා එතකොට ගැටෙන්න තැනක් නැහැනේ සබාධම හරහා එක වෙනකොට හැබැයි පුද්ගලයෙක් මෙහෙම කළා කිව්වොත් අපේ මනසට ගොඩාක් අමාරුයි ඒ අර සත්ත්ව සංස්කාරයන්ගෙන් වෙන අපරාධ කියලා කිව්වන් පස්සේ සත්ත්ව කියන කොටසින් ඒ කියන්නේ විඥානයේ සහිත පංචස්කන්ධයකින් වෙන අපරාධ තමයි අපිට දරන්න අමාරු. මොකද අපේ පුද්ගල ස්වરૂපයෙන් හිතන නිසා. අර සබාධමෙන් පැවෙනකොට ඒක කාටත් පොදු දෙයක් කියන අදහසින් හෝ අපි ඒක දරා ගන්න උත්සාහ කරනවා. හැබැයි කෙනෙක් මේකට මුල් වුණා කියලා කිව්වොත් ඒකත් එක්ක ගැටුම වර්ධනය වෙනවා. මේ බඳු තැන්වලදී පවා ඒ සුවිශේෂ මානසික තත්ත්වයන් පුහුණු කරපු අය මේ මහා කම්පනයක් ඇති විය යුතු තැන්වල පවා නොසලී කටයුතු කරන්නට පුහුණු වෙන හැටි. ඊළඟට තව අපි දකිනවා සෝවාන් ඵලයටපත් වෙලා හිටපු බන්දුල මල්ලිකාව. තමන්ගේ සැමියා සහ දරුවෝ සියලු දෙනාම එකතන ඝාතනය කළා කියලා කාන්තාවකට දරා ගන්න පහසු නැති බරපතල පණිවිඩයක්. එක පැත්තකින් සැමියා අනිත් පැත්තෙන් දරුවෝ. ඒතර මේ සියලු දෙනා එකතන ඝාතනය කරලා එකවර මරණයටපත් කළා කියලා පණිවිඩේ ඇවිදින් කිව්වහම කිසිවකින් නොසැලී අර දන් බෙදීම කරගෙන යන්න පුළුවන් මට්ටමට ඇය තුළ ඒ උපේක්ෂා ගුණය දියුණු කරගෙන තිබුණා මධ්‍යස්ත භාවය ඊළඟට මේ බුද්ධ ශාසනයේ උපාසිකාවන් අතර අග්‍රස්ථානයටපත් උනේ වේලුකණ්ඨකී නන්ද මාතාව සහ කුජුත්තරාව එතකොට වේලුකණ්ඩගේ නන්ද මාතාවගේ ආශ්චර්ය අද්භූත ගුණ 8ක් පිළිබඳව දැක්. ඒන් එකක් තමයි තමන්ගේ එකම පුතණුවන් නොකල වරදකට රාජ උදහසට රාජ දණ්ඩණයට ලක් වෙනවා. මෑණියන් බලා සිටියේදී කසපහර ගසමින් අරගෙන ගිහිල්ලා හිසගසා දාලා මරනවා. එතකොට වරදක් කරලා නම් එහෙම කරන්නේ මේ දරුවා වැරද්දක් කරපු නිසා එහෙම වුනේ කියලා හරි හිත හදාගන්න පුළුවන්. කිසිදු වරදක් නොකොට වරදවා වටහා ගැනීමෙන් හෝ අන් අය බොරු කියලා නොමග යවීම නිසා හෝ අර විදිහට මෑණියන් බලා සිටියදීම කසපහර ගහමින් ගෙනහිල්ලා මරලා දානකොට තමන්ගේ දරුවා කෙරෙහි යම් මෙත් සිතක්ද තියෙන්නේ රජු කෙරෙහි රාජපුරුෂයන් කෙරෙහි තර වද පමුණුවන වදකෙන් කෙරෙහි ඒ මෙත් සිත අඩුවක් නැතුව පවත්වන්නට ඇයට පුළුවන්කම තිබුණා. මේ විදිහට ඒ ගුණාංග ඒ මට්ටමින් වර්ධනය කරගත්තේ කොහොමද කියලා හිතාගන්න බැරි තරමට මේ පැවිද්දෝ පමණක් නෙමේ සාමාන්‍ය පාසක උපාසිකා චරිත පවා ඒ විදිහට මනස සකසගත්තුත් දැන් අපේ ශාසන ඉතිහාසයේ සඳහන් කරලා තියෙනවා. අන්න ඒ විදිහට ඒ සුවිශේෂ උතුමන්ගේ කතා ප්‍රවෘත්ති නැවත නැවත සිහිපත් කිරීම උන්වහන්සේලා අයිබොත් තැන්වලදී ප්‍රතික්‍රියා දක්වන්නේ නැතිව කොහොමද මනස සමනය කරගන්නේ ඇලීම් ගැටීම් වශයෙන් ඒ අනුනය පටිඝ තත්වයටපත් වෙන්නේ නැතිව කොහොමද ඒ ස්ථානිෂ්ඨ ධර්මයන්හි සමව පැවතුනේ ඒ සමව පවතින්න කොහොමද හිතන්න ඕන කොහොමද කල්පනා කරන්න ඕන ඒ ඒ කාරණය තමයි අපිට මෙතනදී විශේෂයෙන් වැදගත් වෙන්නේ මේ මානසික తত্ত্বය ගොඩනගා ගැනීම. එතකොට ඊළඟට අපි සිහිපත් කළා දැන් අද දවසේ විශේෂයෙන් මේ පාරමිතාවෙහි උපේක්ඛා පාරමිතාවේ ප්‍රභේද ගැනත් අපි අවධානය යොමු කරන බව එතකොට අවශේෂ පාරමිතා වගේම උපේක්ඛා පාරමිතාවත් පාරමී උපපාරමී පරමත්ත පාරමී වශයෙන් තුන් ආකාරයකින් ප්‍රගුණ කර කරන්න පුළුවන්කම තියෙනවා. පාරමී කියලා කියන්නේ එතකොට තමන්ට තමන්ගේය කියලා තමන්ට අයිති හෝ තමන්ට අයිති වෙන්න තියෙන හෝ තමන් කැමති හෝ යම්තා භෞතික දේවල් විනාශ වී යද්දි තමන්ට ඇලෙන්නේ ගැටෙන්නේ නැතිව මධ්‍යස්ත මනසින් පවතින්නට පුළුවන් නම් ඒක හඳුන්වනවා උපේක්ෂා පාරමිතාවයි කියලා. ඊළඟට තමන්ගේ අංග ප්‍රත්‍යංග වලට හානියක් වෙද්දී දැන් අර ශාන්තිවාදී තාපසය පිළිබඳව කතා කරනකොට අත් කපනවා, පාද කපනවා, කන් කපනවා, නහය කපනවා. ඒ සියල්ල කපලා විනාශ කරද්දී තවමත් මම ශාන්තිවාදී කියන තැන ඒ ශාන්තිය දරාගෙන පවතිනවා. එතකොට අපි සිහිපත් කළා මේ ශාන්තියයි උපේක්ෂාවයි. කියන්නේ ඉවසීම සහ උපේක්ෂාව මේවා බොහොම කිට්ටුවෙන් යන පාරමිතා ධර්ම. ඉවසීම තියෙන්න ඕන උපේක්ෂාව දියුණු කරන්න, උපේක්ෂාව තියෙන්න ඕන ඉවසන්න. එතකොට ඊබඳු තැන්වලදී ඒ තමන්ගේ අංග ප්‍රත්‍යංග විනාශ වෙද්දී පවා කොහොමද ඒ විදිහට ඒක නොඇලී නොගැටි ඒ පිළිබඳව මධ්‍යස්තව පැවතුනේ. එතකොට මේ මේ විදිහට අපි සිහිපත් කිරීම විශේෂයෙන් වැදගත් වෙනවා. එතකොට පාරමී කියලා කියන්නේ බාහිර වස්තු අහෝසි වුණත් තමන් හා බැඳුණු තමන් ප්‍රිය කරන බිරිඳ දරුවෝ ආදී සියලු දෙනා විනාශ වෙලා ගියත් ඒක දරන් ඒකෙදි මධ්‍යස්තව සිටින්න පුළුවන් හැකියාව. දැන් අර බන්දුල මල්ලිකා ඒ වගේ උපේක්ඛා පාරමිතා ගුණය ඇය සතුව තිබුණු මට්ටම තමයි මේ පෙන්වු කරන්නේ. දැන් ඒක සෝවාන් ඵලයේ විශේෂත්වයක් විතරක් නෙමෙයි. මොකද සෝවාන් ඵලයටපත් වුණා කියලා දුක ශෝකය සම්පූර්ණයෙන් අහෝසි වෙන්නේ නැහැ. පටිඝ අනාගාමි මාර්ගඥාණයෙන් අහෝසි වෙන ඒ නිසා සෝවාන් ඵලයටපත් වුණු කෙනාට දුක ශෝකය තියෙනවා. ඒ නිසානේ විසාකාව තමන්ගේ මිනිබිරිය මිය ගිහිල්ලා කනගාටුවටපත් උනේ. එතකොට ඇයත් සෝවාන්. එතකොට බන්දුල මල්ලිකාවත් සෝවාන්. එතකොට සෝවාන් වෙච්ච කාන්තාව දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් මිනිබිරිය මැරිලත් කනගාටුවටපත් වුණා. අනිත් කෙනා සැමියා සහ දරුවෝ 40 දෙනා එකතන ඝාතනය කරලා කිසිවක් නොවුනාසේ ඉන්නට ඇයට පුළුවන්. එතකොට කොහොමද මේ මානසික තත්ත්වය ගොඩනගා ගත්තේ කියන එක. ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි පරමත්ත පාරමී. කියන්නේ තමන්ගේ ජීවිතය සම්පූර්ණයෙන් විනාශ කළා වුණත් විනාශ වුණා වුණත් එතනදී උපේක්ෂාවෙන් ඒක දරන්නට පුළුවන් හැකියාව. ඒ කියන්නේ එතන 아무තු බැරිමකුත් නැහැ. එලෙන්නේ ගැටෙන්නේ නැතිව එන தත්ත්වයට පොහුර දෙනවා. එතකොට දැන් අර ලෝමහංශ චරිතයේ අපිට පෙනෙනවා කන්නේ මොනවද ඉන්නේ කොහෙද අඳින්නේ මොනවද ඊළඟ දුකක් හැදුනොත් පවතින්නේ කොහොමද මේ කිසිවක්ම නොතකා ඒ කිසිවක් පිළිබඳ අපේක්ෂා නොකොට ඒ කිසිවක් පිළිබඳ තැතිගන්නෙත් නැතුව එතකොට අපේක්ෂාවකුත් නැහැ තැති ගැනීමකුත් නැහැ අනුනය පටික විද්ධාසනේ ඒ මට්ටමට තියාගන්න පුළුවන් නම් විතරයි උපේක්ෂා ගුණය අවදි අවදි කරගන්න පුළුවන් වෙන්නේ ඥාන සංකේත. එතකොට මහබෝසත්වරයෙකුට සම්මා සම්බුද්ධත්වයට ප්‍රාර්ථනා කරන කෙනෙකුට ජීවිතය අහෝසි වුණත් එතරම්දී උපේක්ෂා සහගතව පවතින්නට මනස පුහුණු කරන්න අවශ්‍යයි. පච්චේක බුද්ධත්වයට පත් වෙන කෙනෙකුට තමන්ගේ අංග ප්‍රත්‍යංග අහෝසි වුණත් උපේක්ෂාව දියුණු කරන්න පුහුණු වීම අවශ්‍යයි. ශ්‍රාවක බෝධියෙන් නිවන් දකින කෙනෙකුට අවම වශයෙන් තමන්ගේ ධනය, බිරිඳ, සැමියා, දරුවා, ගේදොර, ඉඩකඩම් ආදී බාහිර ද්‍රව්‍ය උපකරණ උද්ගලයන් ප්‍රිය කරන අය ඒ සියල්ල විනාශ වෙලා ගියත් තමන් කොහොමද ඒ කිසිවකට ගැටෙන්නේ නැති ඒ වගේම ප්‍රියශීලී දේවල් වලට ඇලෙන්නේ නැතිව කොහොමද තමන් මධ්‍යස්තව පවතින්නේ කියන තැන මනස පුහුණු කිරීම අවශ්‍යයි එතකොට අපි අනෙකුත් පාරමිතාවල් දෙක කතා කළා විශේෂයෙන්ම මේ පාරමිතාවන් හෝ අවශේෂ ගුණයන් සම්පාදනය කරද්දී අපි හැමෝම මූලික වශයෙන් ආත්ම මූලිකව තමයි මේ ಗುಣ හෝ මේ ප්‍රතිපදා වලට අපි යොමු වෙන්නේ ආත්ම මූලිකව කියලා කියන්නේ තමන්ගේ පීඩා දුරු කරගෙන තමන්ට සුවසේ කටයුතු කරන්න මට දුක් විඳින්න බෑ මට සුවසේ ඉන්න ඕන කියන මම මට මගේ කියන සක්කාය දිට්ඨිය මුල් කොටගෙන තමන්ව සුවපත් කරගැනීමේ උපාය මාර්ගයක් හැටියට අපි බොහෝ දේවල් කරනවා. එතකොට මේ උපේක්ෂා පාරමිතාවත් විශේෂයෙන්ම ඉතින් මේ මට්ටමින් කටයුතු කරනකොට ඒක පාරමිතාවක් කියලාම අපිට හඳුන්වන්න පුළුවන් කමක් නැහැ. නමුත් මේ මූලික අවස්ථාවේ අපි එහෙම තමයි මෙතනට ප්‍රවේශ වෙන්නේ. එතකොට මේ ආත්ම මූලික සංකල්පයේදී ඇලීම් ගැටීම් වල ඇලීම් ගැටීම් නිසා යම්තා පීඩාවක් Tamanට ඇති වෙනවද ඒ පීඩාව දුරු කරගන්නට ඕන ඒ නිසා මම ඇලෙන්න ගැටෙන්න නැතුව ඉන්න පුහුණු වෙන්න කියන தත්වෙන් තමයි එතනට ප්‍රවේශ වෙන්නේ ඇලෙනකොට එකෙන් තියෙන පීඩාව ගැටෙනකොට එකෙන් තියෙන පීඩාව Taman අත්විඳලා තියෙනවා එතකොට ඒ ඒ රළු පීඩාකාරී ගතියෙන් මගේ මනස මම නිදහස් කරගන්න ඕන ඒක නිදහස් කරගන්න නම් මේවට ඇලිලා ගැටිලා බෑ. පුළුවන් තරම් මේ මනෝභාවය දුරු කරගන්න ඕන කියන අර තමන් සුවපත් වීමේ අපේක්ෂාවෙන් දේවල් ඇලීම් ගැටීම් දුරු කරගන්න යම් ප්‍රමාණයකට උත්සාහ කරනවා. ඊළඟට උපේක්ඛා ධානයට සමවැදුනහම ඒකේ ලොකු සුවයක් තියෙනවා. කායික වශයෙන් මානසික වශයෙන් ඒ අත්විඳින සුවදායක తত্ত্বය එතකොට කිසිවක් පිළිබඳව ඇලෙන්න ගැටෙන්න නැති වෙනකොට අපේ මනසේ ඇති වෙන ඒ ශාන්ත සුවය ඒක අත්විඳීමට යම් කෙනෙක් කැමති වෙනකොට ඒ තැනත්තා උපේක්ෂාව දියුණු කරගන්නට උත්සාහවත් වෙනවා. අන්න ඒ විදිහට මූලික වශයෙන් අපි ඇලෙන්න ගැටෙන්න නැතුව ඉන්න උත්සාහ කරන්නේ උපේක්ෂාව මතු කරගන්න උත්සාහ කරන්නේ මට මගේ මනස පීඩාවක් නැතුව සහනශීලීව සැහැල්ලුවෙන් සැනසීමෙන් ඉන්න ඕන කියන හැඟීමත් එක්ක මූලික වශයෙන් ඊළඟට ඒක මානුෂීය ගුණයත් එක්කලා බද්ධ වෙනකොට අපි දකිනවා දැන් විශේෂයෙන් මෙත්තා කරුණා ආදී මේ මානුෂීය ගුණේ වඩාත් ප්‍රකට වෙනවා අන් අයට යහපතක් වෙන්නට ඕන කියන ගතිය හැබැයි උපේක්ඛා පාරමිතාවේදී මානුෂීය ගතිය ප්‍රකට වෙන්නේ නැහැ. මොකද එතන මධ්‍යස්ත ගතියක් තියෙනවා. එතනදී හුඟක් වෙලාවට දැන් තව කෙනෙක් අපට යම්කිසි හානියක් කළොත්, පීඩාවක් කළොත්, එහෙම නැත්නම් උදව්වක් කළොත්, උපකාරයක් කළොත්, ඒ තැන්වලදී කල්පනා කරන්නේ කොහොමද? ඒක ඒගොල්ලන්ගේ ස්වභාවය. මනුස්සයෙන්ගේ එක්තරා ගතියක් තමයි අනිත් අයට සංග්‍රහ කරන, උපකාර කරන, තමන් පහදින කෙනාට ගරු කරන ගතිය. ඊළඟට පීඩාවක් කරනකොට මිනිස්සුන්ගේ එක්තරා ස්වභාවයක් තමයි තමන් අකමැති අරමුණත් එක්ක ගැටෙන ගතිය අකමැති පුද්ගලයාගේ පලිගන්න හදන ගතිය මේවා පොදු මනුස්ස ලක්ෂණ. ඒ කියන්නේ මානව වර්ගයාගේ මනුස්ස කියලා කිව්වොත් ඒක ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. පොදු මානව වර්ගයාගේ මානව නැමැති සත්ව කොටාශය තුළ තියෙන පොදු ගතියේම තමන් ප්‍රසාද ජනක වෙනකොට වඳිනවා, පුදනවා, ගරු කරනවා පූජා කරනවා සත්කාර කරනවා තමන් තමන්ට ප්‍රිය නැත්තම් තමන් ගැටෙනකොට ඒ අය ගැටෙනවා හැපෙනවා පලි ගන්නවා ඒකට 아무තු වැරද්දක් තියෙන්න ඕනේ 아무තු දෝෂයක් තියෙන්න ඕනේ දැන් අපේ සිත සතන් හරියට පීඩාවටපත් වෙන්නේ අපි මෙච්චර හොඳින් ඉඳලා අපි මෙච්චර අනිත් අයට උදව් කරලා ඇයි අපට මෙහෙම වුනේ කියලා ඒ අපේ හොඳින් ඉඳීම අනිත් අයට අදාළ නැහැ ඒ අපි කොච්චර හොඳින් හිටියත් ඒ හොඳින් ඉන්න බවම නම් අනිත් කෙනාට බරක් වෙන්නේ කරදරයක් වෙන්නේ ඒ අපට පීඩා කරන්න උත්සාහ කරනවා දැන් අපිට ඒක හොඳට පේන තැනක් නේ සේරි වාණිජ ජාතකය එතකොට අර හොර වෙලෙන්දා කෛරාටික කමින් අර රන්තලිය සුළු රවට්ටලා සුළු දෙයකින් ගන්න උත්සාහ කරනවා එතකොට බෝසතාණන් වහන්සේ අවංකව ඒකේ නියම වටිනාකම මතු කරලා Taman ළඟ තිබිච්ච සියලු දරස්කන්ධය දීලා අර රන්තටිය අරගෙන ආවා එතකොට දැන් වරදක් කළේ නැහැ. සද්භාවයෙන් අවංකව තමන්ගේ ව්‍යාපාරය කළේ. හැබැයි එක්කෙනෙක් අවංකව ව්‍යාපාරය කරගෙන යනකොට කපටි විදිහට කෛරාටික විදිහට ව්‍යාපාරට කරන කෙනාට අරයව හිසරදයක්. දැන් එයා මේ පුද්ගලයාට වරදක් කරලත් නැහැ, ලෝකෙට වරදක් කරලත් නැහැ, ධර්මානුකූලව ජීවත් වෙලා තියෙන. හැබැයි ධර්මානුකූලව ජීවත් වීමම වංචනිකයෙකුට ඒ මනුස්සයාට මහා කරදරයක් වෙනවා, හිසරදයක් වෙනවා, පීඩාවක් වෙනවා. ඒ මනුස්සයාගේ වැඩ ටික කරගෙන යන්න බාධාවක් වෙනවා. එහෙම වෙනකොට අර අසත්පුරුෂයා උත්සාහ කරනවා අර සත්පුරුෂයා විනාශ කරනවා. ඉතින් ඒතකොට අපිට හිතෙනවා අපි මෙච්චර ධර්මයේ ඉඳලා ධර්මයේ ඇසුරු කරන තැනත්තා ධර්මයෙන් රැකෙනවා නම් කොහොමම රැකුණා මෙච්චර හොඳින් ගුණ ධර්ම වඩද්දිත් අපිටමයි ප්‍රශ්නේ. එහෙම හිතනවා නම් එහෙම කෙනෙකුට කවදාවත් උපේක්ෂාව දියුණු කරන්න බෑ. ඒකයි මම කියන්නේ මේ වැදී අපි මේ හිතන්න ඕන විදිහ වඩා වැදගත් වෙන්නේ. ඒ හිතන රටාව, හිතන ක්‍රමය, ඒ සංකල්ප මනෝභාවයන් ගොඩනගන විදිහේ ද මූලධර්ම ඒකේ තාක්ෂණය ඒවයි අපට වැදගත් වෙන්නේ මේ මනෝභාවයන් දියුණු කරද්දී එතකොට අපි මානුෂීය ස්වභාවයෙන් හිතනකොට මේ මිනිස්සුන්ගේ මේ පුද්ගලයන්ගේ මානව වර්ගයාගේ මේ සත්ව සමූහයාගේ විදිහක් තමයි තමන් යමකට ප්‍රසාදයටපත් වුනොත් සංග්‍රහ කරනවා ගරු කරනවා ඒක හොඳද නරකද කතාවක් වැදගත් නැහැ මිනිස්සු පැහැදුනා නම් විශ්වාසයක් ඇති වුණා නම් ගරු කරනවා. ඒ මිනි මරුවද, සල්ලාලයාද, හොරාද, වංචනිකයාද, දුස්සීලයාද, පාපතරයාද ඒක අදාළ නැහැ. මම කැමති නම් උදව් කළා. මම කැමති නම් ගරු කළා. මට ආගයක් වටිනාකමක් පේනවා නම් ඉහලින් තියලා කටයුතු කරනවා. ඒක තමයි සාමාන්‍ය පොදු සත්ව ගතිය. එතකොට ඒතනත්ත රහතන් වහන්සේ නමද බුදුහාමුදුරුවෝද කියන එක මට අදාළ නැහැ. මට හරියන්නේ නැත්නම් මට බාධාවක් වගේ පේනවා මට කරදරයක් වගේ පේනවා මම විරුද්ධ වෙනවා කියන ගතිය පොදු සත්ව ගතිය. ඉතින් ඒක දකිනකොට අර තමන් පිළිබඳව තමන්ට අනිත් අයගෙන් ලැබෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා හෝ එහෙම නැත්නම් ගැටුම් පීඩා ආදී පිළිබඳව කිසිදු වෙනසක් නැතිව සමසේ පවතින්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට අෂ්ටලෝක ධර්ම වශයෙන් දකිනකොට ඒ කියන්නේ මේ ලෝකයේ ස්වභාවයක් තමයි සෑම දෙයක් සෑම කෙනෙකුටම දැන උගත් දුප්පත් පොහොසත් ප්‍රඥාවන්ත දුෂ්ප්‍රඥ සත්පුරුෂ අසත්පුරුෂ කියන ભેදයකින් තොරව හැමෝටම ලාභ ලාභ යසායස ප්‍රශංසා නින්දා සැප දුක කියන මේ අෂ්ටලෝක ධර්මයන් පොදුවේ ක්‍රියාත්මක වෙනවා. ඒ පොදුවේ ක්‍රියාත්මක වෙන්නේ මේ මේ සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය තමයි ද්වය නිශ්චිත ගතිය. ඒ කියන්නේ හැම විටම අන්ත දෙකකින් යුක්තයි. දැන් යම් කන්දක් තියෙනවා නම් ඒක දැන් සාමාන්‍ය ජනවහරේ තියෙනවනේ කන්දක් තියෙනවා නම් පල්ලමක් තියෙනවා කියලා. එතකොට කන්දක් තියෙනම් පල්ලමක් තියෙනවා කියන එකෙන් අදහස් කරන්නේ මේ පැත්තෙන් කන්දක් තිබුණොත් අනිත් පැත්තට පල්ලමක් තියෙනවා කියන එකම නෙමෙයි. කන්ද කියන්නේම පල්ලෙහා ඉඳන් බලනකොට කන්ද උඩ ඉඳන් බලනකොට ඒක පල්ලම. එතකොට එහෙම නොවන එකක් අපිට ලෝකේ හොයන්න පුළුවන් කමක් එතකොට අපි හොඳයි කියලා දකිනකොට හොඳ තීරණය වෙන්නේ නරකට සාපේක්ෂව. උස කියන එක තීරණය වෙන්නේ මිටිපවට සාපේක්ෂව. ආලෝකය කියන එක තීරණය වෙන්නේ අඳුරට සාපේක්ෂව. මේ විදිහට ලෝකේ හැම විටම ද්වය නිශ්චිත ගතියක් තියෙනවා. එතකොට ඒ පොදු ද්වය නිශ්චිත ගතියෙන් අපට නිදහස් වෙලා අපට ඕන කොටස විතරක් ලෝකයේ තුල පනවාගෙන එහෙම සංශෝධනය කරගෙන ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ අෂ්ටලෝක ධර්ම කියලා කියන්නේ ඒකේ ලෝකයේ තුල සංස්කාර ධර්මයන්ගේ පොදු ගතිය කියන එක හරියට තේරුම් ගත්තාම අර සත්ත්ව සංස්කාර දෙපක්ෂය පිළිබඳවම අපිට මධ්‍යස්ත බව ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට ආධ්‍යාත්මික වශයෙන් අපි දකිනකොට සති සම්පජඤ්ඤය දියුණු වෙන දියුණු වෙන ප්‍රමාණයට මේ ලෝකයේ සත්පුද්ගල ස්වභාවයක් නෙමෙයි පවතින්නේ පවතින්නේ ධාතු සමූහයක් ඒ වගේම පරමාර්ථ ධර්ම වශයෙන් හේතුඵල ත්‍රිලක්ෂණ චතුරාර්ය සත්‍ය වශයෙන් මෙබඳු කාරණා නිවැරදිව දකිනකොට ඒ තලත්තාට තමන්ද අනුන්ද සත්වයක්ද සංස්කාරයක්ද කියන කිසිදු වෙනසක් නැතිව ඒ සෑම ධර්මයක් පිළිබඳවම මධ්‍යස්තව දැකීමේ හැකියාවක් ඇති ওই විදිහට අපි තේරුම් ගන්නට ඕන මේ සෑම ගුණයක්ම අපේ මානසික මූලික වශයෙන් ආත්ම මූලික උගඩ නැගෙන්නට පුළුවන් ඊට පස්සේ මානුෂීය ඊට පස්සේ ආධ්‍යාත්මික කියන මේ එක් එක් තලවලින් අපිට මේ ගුණාංග දියුණු කරන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි සිහිපත් කළා අද දවසේ අපි කාල වේලාව තියෙන හැටියට මේ දසපාරමිතා පිළිබඳවම සංක්ෂිප්ත කාරණා ටිකක් කතා කරන්නට ඕන කියලා එතනදී අපේ මහානායක හාමුදුරුවෝ පැහැදිලි කරනවා පාරමිතාවන්ගේ ලක්ෂණාදිය කියලා. ඒ කියන්නේ ඒක උන්වහන්සේ මෙතන සටහන් කරලා තියෙන කාරණේම අපි කියව ගන්න එක හොඳයි. තේරුම් ගැනීමට අපහසු ධර්ම निराවුල් පරිදි තේරුම් ගත හැකි වීමට පූර්වාචාර්යවරයෝ ඒ ධර්මයන්ගේ ලක්ෂණය, රසය, හත්ත්වපස්ථානය පදස්ථානය යන කරුණු හතර දැක්වූහ. දැන් ඔය විසුද්ධි මාර්ගයේ හැම කරුණු දක්වනකොට මේ කරුණු හතර තමයි සීලය ආදී දක්වනකොට සීලේහි ලක්ෂණය මේකයි රසය මේකයි පච්චුපට්ඨානය මේකයි පදට්ඨානය මේකයි කියන ওই කාරණා හතර නිතරම පැහැදිලි කරනවා. එතකොට එතන ධර්මවලට අයත් වූ ඒ ඒ ස්වභාවයේ ලක්ෂණ. දැන් අපි මේට ඉහතදී සාකච්ඡා කරලා තියෙනවා සංස්කාර ධර්මයන්ගේ ලක්ෂණ. ඒතර ලක්ෂණ කියලා කියන්නේ ඒවට අදාළ ස්වභාවයන්. අදාළ ගති ලක්ෂණ තමයි ලක්ෂණ කියලා හඳුන්වන්නේ. එතකොට මේ ලක්ෂණ හරියට හඳුනාගත්තොත් තමයි අපිට ඒ කාරණේ નિරවුල්ව තේරුම් ගන්නට පුළුවන්. ඊළඟට ඒ ඒ ධර්ම වලින් සිදු කරන කෘත්‍ය හෝ ධර්මයේ ඇති ಗುಣ විශේෂ රස නම් වේ. එතකොට ඒ සංස්කාර ධර්මයේ ලක්ෂණ එකක් ඒ වගේ මේකෙන් කෙරෙන කාර්යභාරය හෝ ඒකේ ගුණය ඒක තවත් එකක්. ලක්ෂණ එකක් ගුණය තව එකක්. දැන් උදාහරණයක් ඇටියට අපිට මෙහෙම ගන්න පුළුවන්. දැන් අපි හිතමු උණු වතුර. උණු වතුර ගත්තන් පස්සේ උණු වතුර වල ලක්ෂණය තමයි උණුසුම් බව. හැබැයි ඒකේ කෘත්‍ය තමයි දැන් සාමාන්‍යයෙන් කතාවට කියනවා ඒකෙන් යම් සිසිල් ගතියක් එහෙම නැත්නම් කෘත්‍ය හැටියට සිසිල් ගුණය තමයි ගුණය. හැබැයි අපි බොනකොට අපට රසණයටයි දැනෙන්නේ. හැබැයි ඇල්වතුර වලට වඩා යම් සිසිල් බවක් ඇති කරන ගුණයෙන් යුක්තයි උණු වතුර. ඉතින් ඒ නිසා අපි උණු කරලා නිවාගත්තන් පස්සේ ඒකේ යම්කිසි සිසිල් ගුණයක් අන්තර්ගත වෙන ಗುಣ වශයෙන්. ඒතර බොනකොට අපිට දිවට දැනෙන රසණයක් වෙන්නට පුළුවන්. අන්න ඒ වගේ ඒකේ ගුණය එකක් ලක්ෂණය තවත් එකක්. ඊළඟට ඊළඟට ප්‍රත්‍යපස්ථාන එහෙම නැත්නම් පච්චපට්ඨාන යනු වැටහෙන ආකාරය ධර්මයන්ගේ තත්ත්ව විමසන තැනත්තාට මේ මෙයයි අනිත් ධර්මයන්ගෙන් වෙන්කොට සිතින් ගත හැකි ආකාර විශේෂයක් ධර්මයන්ගේ ඇත්තේ. ඒතර පච්චපට්ඨාන කියලා කියන්නේ යමක් ගැන අවධානය යොමු කරනකොට අපට ඒක දැනෙන්නේ කොහොමද? අපට ඒක වැටහෙන විදිහ. ඒතර ඒකේ ගති ලක්ෂණ එක, ඒකෙන් කරන කෘත්‍ය එකක් අපිට ඒක මනසින් ස්පර්ශ වෙන ඒකේ මූලික ස්වરૂපය මොකක්ද? ඊළඟට පදට්ඨාන කියලා කියන්නේ ආසන්න හේතුව. ඒක ගොඩ නැගෙන ආසන්න හේතුව මොකද? ඒතර මෙන්න මේ කාරණා දැනගත්තාම අපිට යමක් වඩා निराවුල්ව වටහා ගන්නට පුළුවන් වෙනවා. ඒ නිසා මහානායක හඳුරු මෙහිදී එක් එක් පාරමිතාවේ මේ ලක්ෂණ හතර පැහැදිලි කරනවා. දැන් දානේ ගත්තාම පරිත්‍යාග ලක්ෂණ දාන පාරමිතා දෙය්‍ය ධම්ම ලෝභ විද්දංසන රස ඊළඟට අනාසත්ති පච්චුපට්ඨාන ඊළඟට පරිච්ඡජිතව පරිච්ඡජිතබ්බ වත්තු පදට්ඨාන එතකොට මොකද්ද මේ කියන්නේ දාන පාරමිතාවේ ලක්ෂණය තමා අයත් වස්තුව දීමය දැන් ওই බොහෝ අවස්ථාවල අපි කියන්නේ දානය කියලා කියන්නේ මේ අත් හැරීම කියන එක නෙමෙයි ඒකේ මූලික මූලික ලක්ෂණය තමයි තමන් සන්තකදී අනුන්ගේ යහපත වෙනුවෙන් දීම. එතකොට ඒකේ අත්හරින ලෝභය දුරු කරන ගතියකුත් තියෙනවා. එතකොට එහි කෘත්‍ය තමයි ලෝභය නැති කිරීම. ලෝභය නැති කිරීම තමයි එහි කාර්ය. හැබැයි ප්‍රධාන ලක්ෂණය මොකද්ද? තමන් සන්තකදී අනුන්ට දීම. ඊළඟට වැටහෙන ආකාරය තමයි වස්තුවේහි නොයැලෙන බව. වැටහෙන ආකාරය කියලා කිව්වේ ඒක තමන්ගේ මනසට දැනෙන්නේ කොහොමද? ඒ දාණය කියන එක වස්තුවේහි නොයැලෙන ගතියෙන් තමයි අපිට ඒක හඳුනා ගන්න පුළුවන්. වස්තුවේහි ඇලෙනවා නම් එතන තියෙන ලෝභය. ඒතර නොයැලෙන ගතිය තමයි පරිත්‍යාගශීලී බව තුළ අපට ප්‍රකට වෙන්නේ. ඊළඟට ආසන්න කාරණේ දෙන වස්තුවය. ඒතකොට ආසන්න කාරණේ කියලා කියන්නේ දාණය සිද්ධ කරන්නට උදව් කරන උපකාර කරන හේතු ප්‍රත්‍ය බොහෝ ගණනක් තියෙන්න පුළුවන්. එහි ආසන්න වශයෙන් ඇති වෙන කාරණේ තමයි අර වස්තුව. ඒ කියන්නේ වස්තුවක් නැතිනම් අපිට දෙන්න දෙයක් නැහැ. එතකොට වස්තු අපිට පරිත්‍යාගශීලී චේතනාව තියෙන්න පුළුවන් අනිත් අයට උදව් කිරීමේ උවමනාව තියෙන්න පුළුවන් ඒ ඔක්කොම තියෙන්න පුළුවන් හැබැයි දෙන්න දෙයක් නැත්නම් අපිට පරිත්‍යාගයක් කරන්න දානයක් සිද්ධ කරන්න විදිහක් නැහැ ඒ නිසා ආසන්න කාරණේ තමයි වස්තුව. අන්න ඒ විදිහට මේ එක් එක් පාරමිතාවන් උන්වහන්සේ අට කතාවල දැක්වෙන ලක්ෂණත් එක්කලා පැහැදිලි කරනවා. ඉතින් මම හිතන්නේ මේක අපි මෙහෙම කියාගෙන ගියාට කෙනෙකුට එකවර ග්‍රහණය කරන්න පහසු නැහැ. ඒ නිසා පරිස්සමින් අවශ්‍ය අය මේ කොටස් ටික වෙන වෙනම හොඳට අධ්‍යයනය කරන්න මෙරුකාණ මහානායක හාමුදුරන්ගේ පාරමිතා ප්‍රකරණය ග්‍රන්ථයේ සියලුම පාරමිතා නිම වෙනකොට අවසාන කොටසේ මේ මේ කරුණු පැහැදිලි කරලා තියෙනවා පාරමිතාවන්ගේ ලක්ෂණාදිය කියලා. එතකොට එක දිගට මේ ටික කියාගෙන ගියාට මතක හිටින්නෙත් නෑ එකපාරට ඒක මනසට බරක් වෙනවා විතරයි. ටික ටික මේ ගුණාංග හොඳට අධ්‍යයනය කරමින් එකින් එක ඉගෙන ගන්නට වටිනවා. එතකොට තමයි අපිට මේ ධර්ම කාරණා හොඳට පැහැදිලිව වටහා ගන්නට ඒවා උදව් වෙනවා. ඉතින් මම හිතනවා අපි දැන් මේ සති ගණනාවක් සති මේ වෙනකොට 39ක් මේ 39 වෙනි අවස්ථාව අපි මේ පාරමිතා ගැන කතා කරන්න පටන් අරගෙන ඒතර මූලික වශයෙන්ම අපි පැහැදිලි කරගත්ත මේ පාරමිතා කියන්නේ මොනවද පාරමිතාවල තියෙන අවශ්‍යතාවය මොකක්ද කියන එක ගැන අපි දීර්ඝව කතා කළා ඒකත් හැම දිනාටම ප්‍රයෝජනවත් වෙන සාකච්ඡාවක් දේශනාවක් ඊට පස්සේ අපි එක් එක් පාරමිතාවල විවිධ පැති පිළිබඳව කතා කළා ඒ පාරමිතා හඳුනාගන්නේ කොහොමද ඊට පස්සේ එතනදී අපි ඒ ගුණය මානසික වශයෙන් ආත්ම මූලික මානුෂීය ඊළඟට ආධ්‍යාත්ම මූලික කියන එක මට්ටම් වලදී අපේ මනස වැඩෙන්නේ කොහොමද ඊළඟට ඒ පාරමිතාව දියුණු කරගන්නට අපි මෙනෙහි කළ යුතු ප්‍රත්‍යවේක්ෂා කළ යුතු ක්‍රමය කුමක්ද? ඒ පාරමිතාව දියුණු කිරීම පිළිබඳ වැඩපිළිවෙල ප්‍රතිපත්ති මාර්ගය මොකක්ද? ඊට පස්සේ ඒවා පාරමී උපපාරමී පරමත්ත පාරමී ආදී වශයෙන් දියුණු කරන්නේ කොහොමද කියන ඔය ප්‍රධාන පැති ගණනාවක් ආවරණය වෙන හැටියට අපි දස පාරමිතා පිළිබඳවම සාකච්ඡා කළා. ඉතින් අද දවසෙන් අපි මේ සාකච්ඡාව පාරමිතා පිළිබඳ සාකච්ඡාව නිම කරනවා. ලබන සතියේ ඉඳලා අපි අලුත් මාතෘකාව ආරම්භ කරනවා. ඒ කියන්නේ මාර්තු මාසේ පළවෙනිදා ඊළඟ සෙනසුරාදා යෙදෙන්නේ. එතෙන් පටන් අපි අභිධර්මයේ මූලික කරුණු කියන මාතෘකාවෙන් ලබන සතියේ ඉඳලා දහම් කරුණු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අදට අපි මේ දේශනාව නිම කරලා අපි සුපුරුදු පරිදි සාකච්ඡාවට යොමු වෙමු.